ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගානෙන් ආණ්ඩුවක් ස්ථාවර වෙන්නේ නැහැ. ඒ ආණ්ඩුව මොනතරම් ප්‍රමාණකින් ජනතාවත් එක්ක සම්බන්ධ කෙනෙක්ද වැදගත්. නැත්නම් තුනෙන් දෙකට වඩා වැඩි ආණ්ඩුවක් තිබ්බනේ. නමුත් ඒක ස්ථාවර වුණේ නැහනේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ එක එක ගේම් වලින් ඔලු ගෙඩි ගන්න වැඩි කරගන්න එක මම හිතන්නේ ස්ථාවර ආණ්ඩුවක ප්‍රධාන එකක් නෙමෙයි කියලා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කවුරු හරි ආයෝජනයක් කරන්න මේ රට රට දිහා බිහල බලන අවස්ථාවේදී ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. පනතක් ඕන වෙලාවක සම්මත කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. විශේෂයෙන්ම අයවැයක් වගේ දෙයක් ඉදිරිපත් කරනකොට ප්‍රශ්නයකින් තොරව එය සම්මත කිරීමේ හැකියාව අපේ රජයට තියෙනවා.